තෙරුවන් සරණයි. ඉද්ධිපාත සංයුත්තේ සංයුත්තනිකායේ පස්වෙනි කාණ්ඩේ බුද්ධ චාන් ත්‍රිපිටක මාලාවේ දාහත්වෙනි ග්‍රන්ථය. ඉදිපාද සංයුත්තේ එකොළොස්වෙනි පිටුවේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 17 වෙනි ග්‍රන්ථයේ සංගීත නිකාය 5 වෙනි කාණ්ඩයේ 11 වෙනි පිටුවේ ඔබට දකින්න ලැබෙනවා ඥාන සූත්‍රය. මේ ඥාන සූත්‍රයේ බැලු බැල්මට මේ පේන දෙයට යහ ගිය ගැඹුරක් ඒ පැහැදිලි කළ යුතු ධර්මයේ දැකිය යුතු ආකාරයේ මේ ධර්මයේ ධර්ම ඇස ධම්ම චක්කුසේ මේ ධම්ම චක්කුසේ මේ දිහා බලන විට මේ පේන සූත්‍රය තුල පරිවර්තනය කරලා තියෙන වචන වලටත් එහා ගිය ප්‍රායෝගිකව මේ සියලු දුකෙන් මිදෙන මගට උපනිශ්‍රේ වන වටිනා කාරණා ඉස්මතු වෙලා තියෙනවා. හැබැයි මේක බොහොම සංයුතනිකයි කියන්නේ සංක්ෂිප්තව ඉදිරිපත් කරන සූත්‍රය. එතකොට ඒක මම කෙටියෙන් තියෙන්නේ ගලප ගන්න ඇසැත්තෝම දකිත්වා කියන වගේ මහ නුවණකින් දැකේතු වෙනවා. එතකොට 이르දිපාත කියවම හැමෝම දන්නවා චන්ද්‍රචිත්ත වීර විමර්ශක කියලා. නමුත් මේ ඡන්ද, චිත්ත, වීර විමර්ශක. අපි කියනවා ඡන්දේ කැමැත්තක් තියෙන. චිත්තය. එතකොට සිත. වීරය. ඒකට වීරයක් ගන්න මේ සිත දකින්න. විමර්ශාවට. ඒකට විමර්ශා බුද්ධියක් තියෙනවා. දකින්න. තංජ ඡන්ද චිත්ත වීර විමර්ශා. බැලු බැලමට පේන්නේ මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක්. නමුත් ඊට එහා ගිය ගැඹුරක් මේ තුල තියෙනවා. විමර්ශනය තමයි මනසාව කියන්නේ. එතකොට තමන් ඒක නුවණින් දැකිය යුතුයි කියන එක. එතකොට කැමැත්ත ඡන්දය කියලා සාමාන්‍ය සරල සම්මුතිය තුල කතා කරන පැහැදිලි කිරීම. ඒ වගේම චන්දචිත්ත මේ චිත්ත සිත සත්‍ය දකින එක සඳෙත්ත ඒකට වීරිය ගන්න රැවටෙන්න නෙමෙයි සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරන එක තමයි අපි කිව්වා මේ දුකෙන් මිදෙන එක කියලා. එතකොට සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය තියෙන්නේ. දැන් සත්‍ය ඥානය කියන්නේ අපි අසාධනගත ධර්මය. දුර්ලභ සද්ධම්ම ශ්‍රවණං කියවෙතන. එතකොට තමන් දැනුමට තමයි මේ හැම දෙයක්ම මුලින් කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය දැනගන්නේ. හැබැයි ඒක ඉන්පසු ඒක තමන්ටම යථාර්ථයක් බවට පත් වෙනවා. එදිනෙදා ඒක ප්‍රායෝගිකව තමන්ට අත්දැකින්න ලැබෙනවා. මුලින් දැනුමට එන්නේ ඉන්පසු ඒක ප්‍රායෝගිකව තමන්ටම අත්දැකින්න ලැබෙනවා. එවිට ඒක යථාර්ථයක් වෙනවා. මෙන්න මේ මේකයි කෘත්‍ය කියලා කියන්නේ. කෘත්‍ය කියන්නේ ඇත්තටම කෘත්‍ය ඥානේ එතකොට සත්‍ය ඥානෙ. එතකොට කෘතක් ඥානෙ. එතකොට ඥානෙ කියනකොට මේකේ විශේෂයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතනවා කියන එක විඥානෙ. හිතනවානේ. නමුත් හිතන දේ නෙමෙයි හිතන දේට යහා ගිය මේ සිතන දේ සත්‍යද කියලා දැනෙන්නේ තවත් සිතකට නෙමෙයි. ඊටාම ගැඹුරුයි මේ කියන එක. ඒක හසු වෙන්නේ ඥානෙටයි. මේ ඥානය කියන්නේ විඥානෙ නෙමෙයි. අපි ඒක නිතරම පැහැදිලි කරලා තියෙනවා. මේක සිහිය. සිහිය දියුණුම අවස්ථාවක් ඥානෙ නිරූපණය කරනවා. අපි දැන් අපි ඉදිරිපත් කරන සූත්‍රය ඥාන සූත්‍රය කියලායි තියෙන්නේ. දැන් මේ ඥානයේ බුදුන් සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන ආකාරයම අපි බලමු. අයං ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ ඉදිපාදයෝති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සෝකෝ පණායන් ඡන්ද සමාධි සංඛාර සමන්නාගතෝ ඉදිපාදෝ භාවේ තබ්බෝති මේ භික්කවේ පේ භාවිතෝති මේ භික්කවේ පුබ්බයනු සුතේසු ධම්මේසු අර විදිහටම කියනවා පෙරණැසු විරු ධමයක් එතකොට මේ බුදුන් වහන්සේ මේ වාක් මේ ඡේදය තුල අපිට දකින්න ලැබෙනවා ඉස්මතු කරනවා පෙරණවසු විරුද්ධයක් මේ කියන්නේ කියලා. එහෙමනම් ඒක බුදු සමය තුල අපි දන්නවා අද මේ යුගයේ වගේම මේ නිවන් මඟ මේ යුගයේත් හිතන් ඉන්නේ භාවනාව කියලා බුදු සමයේත් හිතන් හිටියේ භාවනාව කියලා තමයි. පස්වගතවසු භාවනා කරා. අලර්කාරාම උද්දකරාම පුත්‍ර භාවනා කරා. සිද්ධාර්ථ කුමාරයා විදියට ඔබ දන්නවා ඒ කුඩා අවදීදීම භාවනා පරයන්කේ වාඩි වෙනවා. එතකොට අර වප්මගුලුස්සය දින. එතකොට බුදුන් වහන්සේ පවා කුඩා කල සිටම භාවනා කරා. එතකොට අපිට තේරෙනවා බුදු සමය තුල භාවනාව තමයි ප්‍රචලිත වෙලා තිබ්බේ. හැබැයි නිගණ්ඨයෝ ජටිලයෝ බ්‍රාහ්මණයෝ භාවනාව තමයි දැක්කේ. දැක්කේ මේ සිතට හිත විසිරෙනවා මේක තැම්පත් කරගත්තා ඊට පස්සේ ඉත පාවෙනවා මේ පාවෙන ස්වභාවය තුළ සාමාන්‍ය ස්වභාවයට යාගිය අවදිමත් ස්වභාවයක් ඇති වෙනවා අන්න ඒක හිතන් හිටියා ජටිල නිගණ්ඨ බ්‍රහ්මණ මේ තුළ මේ සදාතනික සෝයක් තියේ කියලා මේ දුකෙන් මිදීමක් තියේ කියලා ජටිල නිගණ්ඨ බ්‍රහ්මණ හිතන් හිටියේ මේ මේ මේ මේ ලෝකෙම මේ මේ මේ ලෝකෙන් පස්සේ මැරිලා ගිහිල්ලා හරි සුගතියක යනවා කියලා එහෙම තමයි අදටත් සියලු ආගම්වල තියෙන්නේ. අපි දන්නා සියලු ආගම්වල තියෙන්නේ මේ මැරිලා ගිහිල්ලා හොඳ තැනක උපදිනවා. මැරිලා ගිහිල්ලා සුගතියක යනවා. මේක මේක දෘෂ්ටියක්. ඇත්තට මේක මිත්‍යාවක්. ඒකට එහෙම කියන්නේ හේතුව තමයි දැන් අපි දන්නවා ගල් යුගයට ගියත් අපි දන්නවා වානරයෝ පවා ඉරට වැන්දා, හොඳට වැන්දා. ගස් කොළන් වලට වැන්දා. ඒ ඊරට වැන්දේ ඉර තමයි මේ ඉර පායනකොට තමයි සේරම අවදි වෙන්නේ. ඒක නිසා ඉරට වැන්දා. ඊට පස්සේ හඳට වැන්දේ. ඒක රාත්‍රී කාලේ හඳ විශේෂයි. ඒක නිසා හඳට වැන්දා. ඒ ගල් යුගේ. ඇත්තටම ගල් යුගේ අදටත් අපි දන්නවා මේ සත්වයේ ඒ සබහා දහමේ ඒ නිර්ණායක අපි දන්නවා නරි හූ කියනවා. ඔය සම්පූර්ණ හඳ පායන ඒ පුන්සඳ පායන ඒ දිනයන්හි නරි හූ කියනවා. මේ වගේ සත්වයන්ගේ තියෙනවා මේ ස්වභාවය. මේකම තමයි පරිවර්තනය වෙන්නේ. පරිණාමය වෙන්නේ. මේ මානවකයාගේ පරිණාමෙත් ඒකම දකින්න ලැබෙනවා. තමන්ට හිතාගන්න බැරි දෙයකදී තමන් හිතාගන්න බැරි දෙයක් ඉදිරියට තියලා ඒකට වන්දනා කරන එක. ඒක විශ්වාසයක් කියන්නේ. ඒකයි ඇදහිල්ලක් කියන්නේ. අදාන දෙයක් යථාර්ථයක් වෙන්නේ අදාන දෙයක් විශ්වාසයක් යථාර්ථයක් වෙන්නේ ඒක ගල්යුකෙත් එහෙමයි. අර ඉරට හඳට වඳිනවා වගේ තමයි. අදත් ඒ විදිහටම තමයි අපි දකිනවා බුදු සමය මීට අවුරුදු 2500 කලිනොත් අපි දකිනවා මේ මේ නිගණ්ඨය බ්‍රහ්මණයෝ ඒ වගේ දෙයක් තමයි කරගෙන ගියේ. ඒ කියන්නේ ඒ අයට දැනුණා මේ මේ භාවනාව තුළ දැනෙන තැම්පත්කමක් එනවනේ. පාවෙන ස්වභාවයක් එනවනේ. මේ සිතුවිලි වලින් පොඩක් ඈත් වෙන්න පුළුවන්. අන්නේ ස්වභාවයට රැවටිලා හිටියා. අර ඉරට හඳට වදිනවට වැඩිය, ගල් ගස් ගල් වලට වදිනවට වැඩිය වෙනස් ස්වභාවයක් ඒ බුදු සමයේදී ඉස්මතු වෙලා තිබුණා. ඒ තමයි මේ මේ පරයන්කේ වාඩි වෙලා මේ වේදනාව විඳින සිත අර පාවෙන ස්වභාවයක තියාගන්න එක. ඒක පරම සුඛය කියලා හිතාගෙන හිටියා. ඒ විදිහටත් හිතාගෙන හිටපු අය තමයි ඔය ඔය ධානවල අපි කතා කරන්නේ. එතකොට තමයි විතක්ක ਵਿਚාර ප්‍රීසුඛේ ඒකාග්‍රතාවය ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චාතෝ ධාන, රූප ධාන, අරූප ධාන කියලා අපි කතා කරන්නේ. දැන් බුදුසමයේ මෙන්න මේ යුගයේ තමයි බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උපදින්නේ. ඒතර බුදුන් වහන්සේත් ওই භාවනාව තමයි කරේ. දැන් සතර පෙර නිමිති ගැන අපි කතා කරනවා. ඒතකොට ඕනම කෙනෙකුට තේරෙනවා මහල්ලෙක් ලෙඩෙක් මලකටක් පැවිදුරක් කියන්නේ මේ දකිනවා මෙතන දුකක් තියෙනවා. දැන් මේ මේ දුකෙන් මිදීමක් නැහැ. දැන් මේ සත්‍යය දුකට වැටෙනවා කොහොමද? මේක තමයි සත්‍යයට තියෙන ලොකුම මේ අපි කිව්වොත් චින්තන චින්තන ශක්තියේ පරිණාමය, චින්තන පරිණාමය චින්තනය යම්කිසි විදියක ගල් යුගයේ ඉඳලා දියුණු වෙවි එනකොට එක්තරා අවධියකදී අපිට පේනවා මේකේ දියුණු අවස්ථාවක් මේකේ සත්‍ය ගවේෂණය කරන යුගයක්. ඒ සත්‍ය ගවේෂණ කරන යුගයේ තමයි අපිට පේන්නේ මේ මේ ආගම් නිර්මාණය වෙන්නේ හැම එකම. එතකොට මේ යුගයේ තමයි බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරට ඕන වෙනවා සත්‍ය හොයන්න. අනේ ඒ සත්‍ය ගවේෂේ ඒ සත්‍ය ඥානය කියන්නේ ඒ සත්‍යම තමයි ලෝකෙට හෙළි කරන්නේ. ඒතොර මෙන්න මෙතනදී මේ වාක්‍ය තමයි අපි හැමතැනම කතා කරන අපි දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රයට ගියත් බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු පළමු සූත්‍රයට ධම්සක් පවත්තන සූත්‍රයට ගියත් මේ පුබ්බේ අනුසෝද ධම්මේසු පෙරණවසු විරුදාමක් කියන එක කියනවා. ඇයි මේක කියන්නේ? මේක කියන්නේ හේතුව තමයි දැන් මේ තියෙන ඒවා නෙමෙයි මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් බුදුන් වහන්සේ බුදු සමයේ තිබුණේ මොනවද? ජටිල නිගණ්ඨ බ්‍රාහ්මණය කරපු සමාධි භාවනා. දැන් මේ සමාධි භාවනා නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේකයි ඇත්ත කතාව. බුදුන් වහන්සේ පස්වක තවසු අතහැරියා. ওই රූප ධානවල පලක් නැති බව වැටුණා. එතන පා වෙලා හිටියට ආයේ මූලික කෘත්‍යයන් කරන්න පරයන්කෙන් නැගිට්ටත් දුක තියෙනවා. ඒක ඕනම කෙනෙකුට ඕක තේරෙනවා. භාවනා කරන අය දන්නවා. ඒක නිසා එතන ආත්මයක් නැති වෙන්නේ ආත්මේ තියෙනවා. ආත්මේ තියෙනකන් දුක තියෙනවා. ඉතින් බුදුන් වහන්සේට තේරෙනවා මේක පරම සුඛයක් මෙතන නැති බව. බුදුන් වහන්සේ මේ ආත්මේ තියෙනකන් සුඛයක් නැති වෙන බව තේරුම් අරගත්තා. නමුත් ඊට වැඩි ඉහළින් හිටපු ආලල්කාර මුද්දකරාම පුත්‍ර ගුරුවරු වගෙන ගියා. හැබැයි අරූපෙත් ඒත් ආත්මයක් තියෙනවා. අරූපේ තුලත් ආත්මයක් තියෙනවා. ඔබ අරූප ධානවල සමවදිනවා නම් ඔබට ඒක වැටේනවා. මේකෙත් ආත්මේ තියෙනවා කියලා. ඒව මේවා අද සමාජෙත් දෘෂ්ටිගතවයි තියෙන්නේ. දැන් බුරුමයෙන් ගෙනාව අපි දන්නවා අපිට උපසම්පදාවක් තිබුණා ඊට පස්සේ වැලිවිට අසනස සරණ කරාමුදුරු අපි දන්නවා මේ මේ බුරුම දේශයෙන් මේ මේ උපසම්පදාව අරගෙන චාරිත්‍රයක් ඔය ඔය චාරිත්‍රයක් අරන් ආවේ ඕක ඔය සියම් දේශයෙන් රාමායන දේශයෙන් අමරපුර දේශයෙන් ඒ වතුරේ හිටපු මිනිස්සු වතුරේ ඉඳලා කොහොමද ජීවරේ කටයුතු කරේ චාරිත්‍ර ටිකක් ගෙනාවේ වතුරේ ඉඳලා කරපු චාරිත්‍ර ටික වෙනම තියෙනවා. එතකොට ඒ සිවුරවර පාට වෙනස් වෙලා තියෙන ඒ චාරිත්‍ර ටිකක්. දැන් අපි දන්නවා මේ නිකාය තුනක් කියලා ලංකාවේ හදාගෙන තියෙන චාරිත්‍ර තුනක්. හරියට නිකන් අර ඇඳුම් අඳින චාරිත්‍ර තුනක් වගේ වැඩක් මෙතන තියෙනවා. මේ මේ අපි මේ කතා කරන මේ නිකාය තුනක් විදිහට උපසම්පදාව අපි බුරුමෙන් ගෙනාවයි කියලා ගෙලලා තියෙන සම්මුති පැවිද්දක්. මේකේ සැබෑම භික්ෂුව අපි භික්ෂු සූත්‍රය තුල පැහැදිලි කරනවා. සැබෑම භික්ෂුව බුදුන් වහන්සේම දේශනා කරනවා. කෙසේද සැබෑම භික්ෂුවක් වන්නේ කියලා දැන් ඊර්දිපාද සංයුත්තෙත් අපිට භික්ෂු සූත්‍රයක් හමු වෙනවා. හැබැයි භික්ෂු සූත්‍ර විශාල ප්‍රමාණයක් අපිට මේ හැමතැනම හම්බ වෙනවා. අපිට අපි ඔබට ඉදිරිපත් කළත් තියෙනවා. හැබැයි භික්ෂු සූත්‍රය හැමතිස්සෙම භික්ෂුව කියන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන. එතරම් භික්ෂුව ඉන්නේ. එය එතකොට සමුදය දකිනවා අත්ගමය දකිනවා සමුදයන්ත අච්චගමයන්ත ආස්වාදයන්ත ආජීනවන්ත නිස්සරණන්ත අයං උච්චති ඒ ඒ දකින්න කෙනා තමයි භික්ෂුවක් වෙන්නේ. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නත් සත්‍ය දැනගෙන තියෙනවා. බුදුන් වහන්සේ පස්වග තවුස ගාවට ඇවිල්ලා පෙරණු ඇසූ විරු දහමක් දේශනා කරනවා කියනකොට එයයි සත්‍ය ධර්මයේ වෙන්නේ බුදුන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා ඒ පෙරසු පෙරණවසු විරු දහම කියන ඔය දම්සක් පැවතුම් සූත්‍රය තුල බුදුන් වහන්සේ ද්වේදසාකාරන් ත්‍රිපරිවට්ටම් කියලා සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘතඥානෙ කියලා ත්‍රිපරිවට්ටමක් පැහැදිලි කරනවා ඒ ත්‍රිපරිවට්ටම තුල චතුරාර්ය සත්‍යයයි ඒ ආකාර තුනෙන්ම 12 ආකාරයක් බවට පත් එයයි ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං කියලා කියන්නේ. ඒතර බුදුන් වහන්සේ එතනින් ධම්සප් පැවතුම් සූත්‍රය තුළ පෙන්වන සත්‍ය ඥානෙ. මේ බුදුන් වහන්සේ මේ හැම තැනම හැම සූත්‍රයකම වගේ මේ දර්ශන සමාපත්තිය පෙන්වනවා. මේ දර්ශනය කුමක්ද කියන්නේ? බුද්ධ දර්ශනය. බුද්ධ දර්ශනය අද සමාජයේ වැළලීලා තියෙනවා. අපි කෝ කාලයේ වැලිතලාවට සංගව ගිය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ බුද්ධ දර්ශනේ නැවත ඉස්මතු කරමු කියන්නේ. ඒකට හේතුව දැන් ඊට පස්සේ අපේ අය ගෙනාව බුරුමෙන් චාරිත්‍ර ටිකට අමතරව භාවනාවක් ගෙනාවා. දැන් මේකේ තියෙන පස්වක දවස කරපු එක. දැන් මේක ඇත්තටම විශාල කතාවක් තියෙනවා මේකට සැඟවිලා. ඒක තව ඉස්සරහට අපි කියනවා. ඒ තමයි මේ මේ ලංකා භූමියේ මේ මහා නිදාන සූත්‍ර, සලායතන සූත්‍ර, ස්කන්ධ සූත්‍ර, මතුපිණ්ඩික සූත්‍රවල තියෙන මේ මාණික්‍ය රත්නේ මේ නිර්වාණ මාර්ගේ ලෝකේ කිසිම තැනක නැහැ. මේ මේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක ග්‍රන්ථ මේ මේ පරිවර්තන කරේ මුද්‍රණය කරේ 1984 එක අපි නිතරම කිව්වේ මේ යුගයෙන් පස්සේ තමයි නැවතත් මේක අවදි වෙන්නේ. ඇත්තරම ඒක අපි හදාගත් අපි හදාගත්ත අපි අටවගත්ත දෙයක් වගේ එකක් ඒකෙත් නිට්ටාවට නැහැ. ඒ බුද්ධ දර්ශනේ නිට්ටාවට ඒ පොතෙන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ එකතු කරගෙනයි කැලිටි ටික. නමුත් ඒක හරි අපි අටව ගත්ත එක හොඳයි. මුකුත් නැති තැන මොකක් හරි එකක් හදාගත්ත එක හොඳයි. ඒකෙන් හරි අපිට ඊගාව අඩියක් තියන්න පුළුවන්. හැබැයි අපි ඒක අපි දන්නවා ඒක ඉතින් අසරණ කමටනේ අපි මේ පැවිද්දව තිබුණ නැති නිසානේ සම්මුති චාරිත්‍ර ටික ගෙනහැලා දැන් මේ වගේ දැන් මේ උත්සව ටිකක්නේ හදාගෙන තියෙන්නේ මේක ඇවිල්ලා සිතේ දැකලා මිදෙන ඒකට ඒකට යන්නේ නැහනේ දැන් දැන් අද සමාජය තුල භික්ෂුව කියලා කියන්නේ සම්මුති පැවිද්දකට චාරිත්‍රයකට මේ චාරිත්‍රයක් නෙමෙයි මේක මේක චාරිත්‍රයක් නෙමෙයි මේ අපේ අපේ මේ සසර කතාව අපේ මේ අපේ මේ ජීවිත කතාව මේ තියෙන්නේ මේක නිකන් මේ අඳුමක් මේ පාට මාරු කරලා රෙදි මාරු කරලා කරන එකක් නෙමෙයි. සබහ භික්ෂුව බුදුන් වහන්සේ ඒ භික්ෂුභාවය පැවිද්ද උපසම්පදාව දෙන්නේ. දැකලවත් නෙමෙයි. ඒ කොහොමද? මේ සිතට එන ඒ අරමුණු සත්‍ය දැකලා මිදෙන තැන භික්ෂුවක් ඉන්නවා. ඒ තමයි සබහ භික්ෂුත්වය. ඒක චාරිත්‍රයකින් කරන එකක් නෙමෙයි. මෙන්න මේවා හොඳින් පිරිසිදුව දැක ගන්න ඕනේ. ඒ වගේම තමයි අද යුගයේ වන විට ඔබට දකින්න ලැබෙනවා කවුරුන්ද සැබෑම භික්ෂුවත් කවුරුද ඇත්තටම මේ සම්මුතිය තුළට කොටු වෙලා අර සම්මුති පැවිද්දත් එක්කලා සැබෑම භික්ෂුත්වයෙන් බැහැරව ඇත්තටම පෘ탁ජන විදිහට කටයුතු කරන්නේ. ඒතකොට මේක තමයි අද පිරිහීමට හේතු වෙලා තියෙන්නේ. මේ ශාසනය තුල ශාසනයේ ඉඳගෙන ධර්මයේ කියලා වෙනින් වෙනින් දේවල් කරනවා නම් ඒක මේ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ තිත තියන්නයි උත්සාහ කරන්නේ. ඒක තමයි ඇත්තටම ඒකත් මේක අතර තියෙනවා. ඒක සාමාන්‍ය සබාදාමේ ස්වභාවයක්නේ. ඒ බුදු සමයේ බුද්ධ කියලා හැමෝම කී කී ඉන්න කාලේනේ සැබෑම බුදු කෙනෙක් පහළ ඒ වගේ තමයි මේ යුගෙත්. මේ යුගයේ දැන් අවදි වීගෙන එන යුගයේ මම රහත් කියන අයත් ඉන්න ඕන තරම්. හැබැයි ඒ අය පෘ탁ජනයි. හොඳටම තේරෙනවා. ඒ අය ආර්ය භූමිය හඳුනන නම් ওই වචනේවත් කියන්නේ රහත් කියන්නේ කෙනෙක් නැති බව. කෙනෙක් නැති බවට කොහොමද කෙනෙක් කියන්නේ? ඔන්නෝක තමයි අද නළුවෝ රහත් නළුවෝ රඟපාන්න ගිහිල්ලා එතනත් කරගෙන තියෙන යනගෙන ඇත්තම කිව්වොත් ධර්මයටත් අනුගත නැහැ. ඇත්තම කිව්වොත් ඒක මහා විකාරයක්. නමුත් අද පුහුදුන් මේ අසරණ මිනිස්සයා මේවා දන්නේ නැහැ. ඔහු අතරමං වෙලා. ඔහු හිතනවා මේ මේ වෙන්නේ නැති මේ වෙන්නේ නැති කියලා. ඔහු සැක කරන ඔහු ඔහුට දන්නේ මේ ධර්මය. නමුත් අපි ඒක නිසාම මේ ධර්මයේ කතා කළ යුතුයි. ඒතර බුරුමෙන් ගෙන ආපු භාවනා පන්ති ටික අද හැම තැනම ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද මේක මහා අමුතු දෙයක් නේ. අද වයසට ගියාමත් දැන් ගොඩක් දේවල් මේක හිතෙනවානේ දැන් වාඩි වුණා අත් දෙක තියාගත්තා සුදු එකක් අඳගත්තා ඊට පස්සේ හැමෝම පිළිගැනීමකට ලක් වෙනවා ආ මම භාවනා පන්ති යනවා භාවනා කරනවා ඉතින් යා සත්ගුණවත් කියලා හිතනවා ඔන්න ඔය වගේ අවුද සමාජ රැල්ලක් ඇදිලානේ මේ රැල්ලට මේකේ නෑ ඇත්තම නිවන් මාර්ග මේ තේන පාසක තවස කරපුවා ඔය පුබ්බේ අනුසුතේ ධම්මේසු කියලා බුදුන් වහන්සේ පස්සක තවසන්ට කියන එකයි මේ තියෙන්නේ පස්සක තවස භාවනා කළේ එහෙනම් කියනවා බුදුන් වහන්සේ ආ ඕ මේ මේ පෙර නොයසු ඒ කියන්නේ මේ තිබුණු දේ මේ තියෙන දේ නෙමෙයි මීට වැඩිය වෙනස් දෙයක් නෙමෙයි. ඒක ඕකම කරගෙන යන්න කියලා. ඕකෙන් පුළුවන් කියන නිවන් දකින්න. බුදුන් වහන්සේ එහෙම කියන්නේ අනිත් එක අපිට මේ අපිට මේ ධර්මයේ තුල කොහෙවත් හම්බ වෙලා නැහැ. භාවනා කරලා rahat වුණු කෙනෙක්. බුදුන් වහන්සේ ඒ මග ගිහිල්ලා එතනින් අයින්ට වෙලා පටිච්චසමුපාදය මෙනෙහි කරලා බුද්ධත්වයටපත් වුණා. පටිච්චසමුපාදය මෙනෙහි කිරීමෙන් තොරව අපිට rahat වුණු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවත් ඇත්තටම කිව්වොත් සක්මන් භාවනා කරලා එහෙමත් නෙමෙයි. මේ නිහි කිරීම තුලයි මේ රහත් භාවයටපත් වෙන්නේ. පර්යංකේ මේ ඉඳලා මේ භාවනා කරලා මෙහෙම රහත්තුණු එහෙම දෙයක් අපිට හම්බෙලා නැහැ. අපිට හම්බෙලා තියෙන්නේ මේ පටිච්චසමුපාදයේ මෙනෙහි කිරීම තුලයි අරහත්ත්වයටපත් වෙන්නේ. අපි දන්නවා යසෝදරාවත් ඔය වගේ තේර තේරි ඔය ගාථා හොඳට දන්න කෙනෙක් දන්නවා මේ මේ තෙරුන් වහන්සේලාගේ කතා වස්තු තියෙනවා ඒව අධ්‍යයනය කරලා බලන්න පුළුවන් මේ අය රහත් උනේ කොහොමද කියලා. මේ අය රහත් වෙලා තියෙන්නේ මෙනෙහි කිරීමත් තුළයි. ඒතකොට මෙනෙහි කරනවා කියන්නේ සත්‍ය අවබෝධ කරනවා. සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව බුද්ධ දර්ශනය අවබෝධ ඒ බුද්ධ දර්ශනය පිරිසිදු කිරීමෙන් තොරව කිසි කෙනෙකුට ඔය කියන මේ නිවන් මඟ නම් හමු වෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කර කර හිටතැයි. අන්න ඒක මෙතන හොඳින් දකින්න. ඒ කියන්නේ පෙර නොඇසූ විරු දහමක් කියන එක බුදුන් වහන්සේ මෙතනත් කියනවා. ඒ කියන්නේ මේක මේකෙන් අපි ගන්න ඕනි පණිවිඩය තමයි මේක භාවනාව නොවේ. මේක තවත් හොඳට දකින්න ලැබෙනවා බොජ්ජංග සූත්‍ර වලට තවත් හොඳට තියෙනවා අන්තොට පිරිවැඩෙනොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි. මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ කියනවා අන්තොට පිරිවැඩියන්ගේ බොජ්ජංග ඉද බික්කොයි බික්කු මේ ශාසනයේ බොජ්ජංග නෙමෙයි කියලා. එතකොට ඒ කියන්නේ අන්තොට පිරිවැඩියෝ කියන්නේ අපි දන්න හොඳට මේ භාවනා කරන අය. භාවනා කරනකොට සමතේ වඩනකොටත් අපි දන්නවා මේ විදිහටම පෑදිලි කරනවා. අද අපි දන්නවා විසුද්ධි මාර්ගයේ අපි දන්නවනේ විසුද්ධි විසුද්ධි මාර්ගයේ ලියන බුද්ධඝෝෂ හාමුදුරුව පූසාරි කෙනෙක්නේ කෝවිලක අපි ඒක දන්නවනේ. උන්වහන්සේට අගෞරව කරනවත් එහෙම දෙයක් නෙමෙයි. නමුත් මේකේ සත්‍ය කතාව අපි දැනගන්න ඕනේ. උන්වහන්සේගේ තිබුණේ පාඨාංජලිය තමයි බුද්ධඝෝෂ හාමුදුරුව ඇත්තටම ඒ කෝවිලක පූසාරි කෙනෙක් විදිහට පාඨාංජලිය අදහනවා. ඒක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ඒ කවි වලින් වාක්‍ය වලින් හොඳට තේරෙන පාඨාංජලිය තියෙනවා තමයි කියන්නේ. ඒතර ඒක මේ එකතු කරන මොකද එතන තියෙන Hindu Hindu ආගම. Hindu භක්තිකෙක් විදිහට භාවනාව තමයි තිබ්බේ. එයාලා හිතුවේ විශ්ව ශක්තියට එකතු වෙනවා කුණ්ඩලින යෝග අවදි කරගෙන ඒ විදිහට යනවා කියලා. ඕක තමයි අද විසුද්ධි මාර්ගයට එකතු කරලා තියෙන්නේ. මේක අද මේ පොත් ලියනකොට තමයි මේ ඔක්කොම විකෘති වෙලා තියෙන්නේ. ඕකත් අපි හොඳින් පිරිසිදු කරලා ගන්න ඕනි තනක්. නැත්තම් පැටලෙනවා. එතකොට මේක භාවනාවක් නෙමෙයි මේක එතකොට මේ පෙරණ ඇසු විරු දාම කියනකොට පුබ්බේ ඇසු ධම්මේසු කියනකොට මේක පටිච්ච සමුප්පාද ධර්මයයි මේ බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ. එතනින් දකින්න පුබ්බේ අනුසය ධම්මේසු කියලා කොතනක හරි බුදුන් වහන්සේ කියනවා නම් ඒ කියන්නේ අර නිගණ්ඨයත් එක්ක හිටපු නිසා අන්තොටු පිරිවැඩිය කරපු අර පස්වග තවුස කරපු නිගණ්ඨ භාවනා නම් නෙමෙයි. ඒක නෙමෙයි. ඔන්න ඔතරින් ඔබ 이르දිපාද වෙන් කරගන්න එතනත් 이르දිපාද තියෙනවා. ඒක බුදුන් වහන්සේ මේ හොඳට මේව අධ්‍යයනය කරපු කෙනෙකුට හම්බ වෙනවා අන්තර පිරිවැඩිනුත් බොජ්ජංග වඩනවා අන්තර පිරිවැඩිනුත් මේ සමතේ වඩනවා එහෙම තියෙනවා නමුත් මේ ඉදබික්ක වෙබික්කු මේ ශාසනය කියන්නේ පටිච්චසමුපාදේ විදර්ශනා භාවනා බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ මේ විදර්ශනාව මේ විදර්ශනාව කියන එක එතකොට බුදු සමයේ තිබුණ එකක් නෙමෙයි බුදුන් වහන්සේ අර පටිච්චසමුපාදේ මෙනෙහි කිරීමයි විදර්ශනාව කියලා කියන්නේ ඒක මේ සම්මතය තුළ මේ පාවෙන තැනක ගිහිලා අර අංශු කැඩි කැඩි ගිහිල්ලා අර ඒ විදිහට නැති වෙලා අන්තිමටම එහෙම එහෙම එන එකක් එහෙම එන එකක් නෙමෙයි. ඒකට හේතුව මේ ධර්මයේ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ ආත්මයේ හැදෙන හැටි. මේ සත්‍ය ඥානයේ තුලයි තියෙන්නේ. සත්‍ය ඥානේ ඒ කල්යාණ මිත්‍රයා මතයි පවතින්නේ. යමෙක් ඒ සත්‍ය අවබෝධ කරගෙන ලෝකෙට මුලින් හෙළි කරොත් ඒ සම්මා සම්බුද්ධ. හැබැයි ඒ මග ගිහිලා කවුරුන් හෝ ඒ ඒ දර්ශනය අවබෝධ කරගත්තොත් ඒ පච්චේක බුද්ධ. ඒ කියන්නේ ඒ ඇවිලා පස්සේ ඒ කියන්නේ ශ්‍රාවක බුද්ධ. ඒතකොට ශ්‍රාවක ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ මේ බුද්ධ පුත්‍රයෙක් කියන්නේ මා පුත්‍රයා කියලා බුදුන් වහන්සේම දේශනා කරන අරහත්ත්ව වර්ගයේ මේ අවබෝධ කරයි නම් ඔහු බුද්ධ පුත්‍රයෙක් කියලා. බුදුන් වහන්සේ අරහත් සූත්‍රයේ කොහෙවත් කියන්නේ මේ රහතන් වහන්සේ නම කියලා. රහතන් වහන්සේ කියලා කෙනෙක් බුදුන් වහන්සේ එතන පනවලා නැහැ. එතන පනවලා තියෙන අනුත්‍රත්වයටපත් වෙනවා බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියලා විතරයි. අපේ සූත්‍රය අරහත් සූත්‍රය ඔබට බලතැයි දේශනා කරනවා. ඒක ඇත්තටම අපි මේ සූත්‍රවල තියෙන වචන ඒ විදිහටම කියනවා. ඒකට හේතුව තමයි අපි ඒකට මුකුත් කළා නෑ එතකොට. ඒකෙන්ම අපි පෙන්නනවා එතන බුදුන් වහන්සේ ඇත්තට මේ සූත්‍රය පෙන්නනවා ධර්මයේ කියලා. අපිටත් ඕනි ඒක පෙන්වන්න. මොකද අපිට අපිට ආબોධ වුණු දේ අපි වෙනවම දේශනා කරනවා. නමුත් අපි බුදුන් වහන්සේ පෙන්නන දේ ඒ කුමක්ද කියන එක ඒකත් ඒ විදිහටම පෙන්වනවා. එතකොට ඕන කෙනෙකුට මේක ගලපලා බලන්න පුළුවන්. සත්‍යම පිරිසිදුවටම නිර්මල ශ්‍රී සද්ධර්මයේ කුමක්ද? ඒ පිරිසුදු නිවන් මඟ කුමක්ද කියන්නේ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබ ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔබට ඔබ තුලින් ඒ දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි බුදුන් වහන්සේ බාරගන්න කියන්නේ. බුදුන් වහන්සේ ඇහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා, මා පිටක සම්පදාය පොතේ තිබ්බත් පිළිගන්න එපා කියලා කාලාම සූත්‍රය පැහැදිලි කරනවා. ඒතකොට අපිට තේරෙනවා මේක සාන්දිටික ධර්මයක්. තමා තුලින්ම දැකිය යුතු වෙනවා. එහෙනම් Tamanට ඒක බොරු කරන්න බෑ. හොඳින් අධ්‍යයනය කරන්න වෙනවා. එහෙනම් නැත්තම් ඒ ධර්මය අවබෝධය ඇතිකේ ඇති ඒ කල්යාණ මිත්‍රයේගේ පණිවිඩය Tamanට අවශ්‍ය වෙනවා. ඒ මතයි මේ ශාසනය පවතින්නේ. ඒකයි කිව්වේ ආනන්දේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. ඇත්තටම ශාසනය කියන්නේ එළියේ තියෙන දෙයක් නෙමෙයි. ගස් ගල් එහෙම නැත්නම් ගඩොල් බැඳ බැඳ හදන එකක් නෙමෙයි. ශාසනය කියන්නේ සිත තුළ තියෙන. සිතේ සත්‍ය දැකලා මිදෙන තැනයි බුද්ධ ස්වභාවයේ ශුන්‍යතාවයයි ඒට පත්වන ආකාරයයි බුද්ධ ශාසනයේ ඒ වැඩෙන විටයි අනුබෝධි අංග වැඩෙනවා කියන්නේ. එයයි සම්බෝධි පරායනයි කියන්නේ. එයයි සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙනවා. මේ සත්‍විස් බෝධිපාශික ධර්ම වල එක කොටසක්. අපි මේ කතා කරන්නේ ඒ කියන්නේ මේවා ඇවිල්ලා වෙන වෙනම වෙන වෙනම එහෙම ඒවා නෙමෙයි. හිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන තැනමයි සත්‍විස් බෝධිපාශික ධර්ම කියලා අපි ඔබට පෙන්නවා පිණ්ඩපාත පාරිසුද්ධි සූත්‍රය තුළ. බුදුන් වහන්සේක මනාකොට සැරියුත් හිමියන්ට පවසන්නේ. එතරම් ශුන්්‍යතාවයේ සතරේ රියව්වෙන් බුදුන් වහන්සේ පෙන්නනවා. ඒ මිදෙන තැන ශුන්්‍යතාවයයි. ශුන්්‍යත විහරණයයි කියන එක පෙන්වන්නේ. ශුන්‍ය සමාපත්තිය වෙනයි ශුන්්‍යත විහරණය වෙනයි. එතරම් ශුන්්‍යත විහරණයයි පෙන්වන්නේ. එතකොට මෙතනදී මේ ඥාන සූත්‍රය තුල ඔබට හොඳින් දක්න ලැබෙනවා බුදුන් වහන්සේ මේ වාක්‍යම කියනවා. පෙර නොඇසූ විරු දෙයක් මේ කියන්නේ කියලා. එතකොට ඒක භාවනාවේ තියෙන එක වෙන්න බෑ පළවෙනි. දෙවැනි එක තමයි ඒකට බුදුන් වහන්සේ පැහැදිලි කරනකොට ඒ වාක්‍ය දිහා බලන්න බුදුන් වහන්සේ මේක කියන්නේ අයං ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතෝ ඉද්ධිපාදෝති මේ භික්කවේ පුබ්බේ අනුසය ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි දැන් එතකොට මේකේ තියෙනවා අකුරු 20ක විතර වචනයක් ඔබට දකින්න ලැබෙනවා අපි ඒක ගණන් කළ නැහැ අකුරු ගන්න. නමුත් මේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතෝ කියන්නේ එක වචනයක්. ඒ සමන්නාගතයි. ඒ සමන්නාගතයි කියනකොට තේරෙනවා ඒ අඩංගුයි කියන එක. ඡන්දේ කැමැත්ත. එතකොට ඒක අපි ඒ විදිහටම දකිමු. ඡන්දයක් තියෙනවා කියන සත්‍ය දකින්න ඡන්දය. එතකොට ඒකේ ඡන්ද සමාධිය. මේ සමාධිය අනිමිත්ත සමාධියක් අපි දන්නවා ඉද බික්කේ බිකු මේ ශාසනයේ තියෙන අනිමිත්ත සමාධියක්. අනිමිත්තයි කියන්නේ මේ එන අරමුණක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ 이르දිපාදවල. එතකොට අර අරමුණේ නිමිත්තක් අපිට දකින්නේ මේ සත්‍ය දකිනකොට අනිමිත්තයි. පොත මේ සඳ කියලා හම්බ වෙන්නේ. එතකොට එතනයි ඡන්ද සමාධි අනිමිත්ත සමාධි එතකොට ප්‍රධාන සංකාර සමන්නාගතෝ ඔන්න ඔතනයි වචන තියෙන්නේ. දැන් මේක සංකාර කියනකොට අපි දන්න සකස් කරගත් එකක්. සංකාර කියන්නේ සංකතයක්. එතකොට සකස් වෙන එකක්. කොහොමත් මේවා සකස් වෙන ඒවානේ. ඒවා සංඛාර කියන්නේ සකස් වෙන්නේ. එතකොට මේ තමන්ගෙම උපදින මේ සත්‍ය සිතට එන අරමුණේ දකිනකොට ඒ ඒ ඒ දෙයක් නැති බව දකින දැකීමම ඇත්තටම සංඛාර සමන්නාගත ඉද්ධිපාදයක් හැබැයි ඇතර තියෙනවා. ඉද්ධි කියනකොටත් අපි දන්නවා මේ මේකෙ මිදෙනවා. දැන් බාහිරත් ඇත්ත වෙන්නේ දැන් පොත කියන අපි ගත්තොත් දැන් උපමාවක් විදිහට ඔන්න දැන් සිතට එන අරමුණ පොත. පොත දකින සිත. දැන් බාහිර පොතක් තියෙනවද? නැහැ. පොත කියන්නේ શબ્දයක්. වර්ණයක් එකතු වෙනවා. අර අපි පෙන්නවා පෙරසිට කඳ පිළිවෙත් දකින්නකොට පුබ්බේනවා ඥානෙට හසු වෙනවා. ඉපදෙනකොට පොත කියලා දෙයක් තිබුණේ ඇහැට වර්ණයක් එනවා, කනට શબ્දයක් එනවා. මේකයි ඉගෙන ගන්නවා කිව්වේ. ඒකයි අපේ චිත. ඒකයි අපේ ඇහෙන් දෙයක් බලලා ඒක පොතේ කියලා වර්ණ શબ્ද එකතු කරලා ගන්න එන එකක් තමයි දෙයක් කියලා කියන්නේ. ඒතර ඇසට එන්නේ වර්ණයක්, කනට શબ્දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට උණුසුම සිත. මේ එකකවත් පොතක් නැහැ. පුංචි දරුවා ඉපදෙනකොට පොත් අරගෙන ආවේ නැහැ. එහෙනම් එයා ඉරිසියාව අරන් ආවෙත් නැහැ, වෛරය අරන් ආවෙත් නැහැ, තණ්හාවක් අරන් ආවෙත් නැහැ. එයා ප්‍රභාස්වර සිතින් ආවේ. ප්‍රභාස්වරං චිත්ත සංකිට්ඨේ උපක්ඛලේසි උපක්ඛලිටා කියනකොට ඒක ඕනම කෙනෙකුට වැටහෙනවා. එතකොට ඔබ දන්නවා දැන් එහෙමනම් මෙතන මේ එන අරමුණ තමයි මුළු ධර්මස්කන්ධයම කියලා අපි පෙන්වනවා. මේන එක ආරම්භණයයි මුළු ධර්මස්කන්ධය එක ෂණ සම්පත්තිය, එක්ෂණික සිත. ඒ බුද්ධක්ෂණය. මේ දුර්ලභං ෂණ සම්පත්තිය කියපු තැන. දැන් දුර්ලභං සද්ධාම ශ්‍රවණං කියන්නේ එන මේ ෂණේ දකින්නයි මේ දුර්ලභ වූ ඒ සද්ධර්මය කියන්නේ මේ සත්‍ය දේශනාවක් අසන එක. දුර්ලභං සද්ධාම ශ්‍රවණේ ඒක හරි දුර්ලභයි. ඒක අවබෝධ කරගත්ත උතුමන් වහන්සේ නමගෙන් විතරයි අහන්න ලැබෙන්නේ. එතකොට අපිට වැටෙනවා දැන් එහෙනම් මේ ෂණය කියන්නේ ආරම්මණයයි අපිට දකින්න තියෙන්නේ එක සිතයි. යන්න ධර්මයේ ලඝු වෙනවා එක තැනකට. අපිට සිත් પરම්පරාව කොච්චර ආවත් හැම මොහොතෙම එක සිතයි තියෙන්නේ. අර බුදුන් වහන්සේ දැන් ඇත්තම කිව්වොත් දැන් අඹ ගහක කොළ 5000ක් තිබ්බට එක අඹ කොළක නාරටි විඤ්ඤාසය හරියට දැක්කොත් අඹ කහේ කොළ 5000ම දැක්ක වෙනවනේ. අන්න ඒ වගේ. අපි එක සිතක් හරියට දැක්කොත් අර සිත් පරම්පරාවම දැක්කා වෙනවා. මේ විදිහට තමයි සේරම සිත් හැදෙන්නේ කිය. තව විදිහකින් කියනවා නම් දැන් සිතක් කියන්නේ මේක ගැට ගැහෙන එකක්. අන්තෝ ජටා බයි ජටා. ගැට ගැහිලා තමයි දෙයක් කියලා අපි එළිය කියලා පෙන්වන්නේ. මොකද ඒක චිත්තයක්. හැබැයි දැන් ඉදි කට්ටක් දැන් මහනකොට උඩු නූල ඉදි කට්ටෙන් යටට ගිහිල්ලා යටි නූල පැටලිලායි ගැට ගැහෙන්නේ. අන්න අන්තෝ ජටා බහි ජටා ගැට දෙකක් එතන තියෙනවා. ඔන්න ඔය ගැට දෙකම ලිහෙනවා. ඔබ දන්නවා යටි නූල ඇද්ද ගම. එතකොට එක සිතක් හරියට දැකලා මිදුණා කියන්නේ එන සේරම සිත් වලින් මිදලා නිවන් දකින්නවා කියන එකයි. ඕකයි ඕකේ උපමාවට ඉදිරිපත් කරන්න හේතුව. සිම්බනි කියන එක බුදුන් වහන්සේම දේශනා කරනවා මේ මැස්ම කියන එක. මේ මැහෙනවා ගැට ගැහෙනවා කියන එක සිම්බනි කියන එක. ඒක බුදුන් වහන්සේම දේශනා කරනවා. අන්තෝ ජටා බහි ජටා ඒක අපිට යෝබාන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තම්රූහි මහපුරුෂෝ සේද සිම්බනි මජ්ජගා අන්න. මැදක් නැත්නම් ඇලෙන්න අන්න ගැටයක් නැහැ ගැහෙන්න. සේද සිම්බනි මජ්ජගා. එතකොට මෙන්න මේක මෙතනත් අපි පෙන්වුවේ. දැන් මේ එක සිතක් කියන එක දකින්න එතකොට මේක පරයන්කේ මේ අර භාවනාවල එකක් නෙමෙයි කියන එක මේ ඉදබික්ක වික්කු මේ ශාසනයේ ඉදිපාද වෙනයි කියන එක දකින්න. ඊගාවට දකින්න මෙතන වටිනාම තැනක් ඒ තමයි මෙන්න මේ එක වචනේ අපි මේ ලියන්නේ. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ කියන එක. එතකොට ඡන්දය මේකට තියෙන සත්‍ය දකින්න තියෙන ඡන්දේ කැමැත්ත. එතකොට සමාධි අනිමිත්ත සමාධිය දෙයක් හම්බ වෙන්නේ නැහැ. උපමාවක් විදිහට අපි ගත්තා දැන් බාහිර දැන් පොත දකින හිත මේ මොහොතේ එක හිතක් ගත්තා. දැන් පොත කියලා දෙයක් බාහිර තියනවද නැහැ. දැන් පොත කියලා දෙයක් කොහෙන්ද ආවේ? පොත කියන්නේ શબ્දයක්. ඒක ආයෙන්න ඕනේ කණෙන්. ඒතර පොඩි කාලේ කවුරු හරි කණෙන් එන කවුරු හරි කියන්නේ ආ මේ පොත. ඇමරිකාව හිටියොත් book. චීනේ හිටියොත් තව શબ્දයක්. මේ වගේ શબ્දයක් නේ එතකොට එන්නේ කණෙන්. ඇහැට එන්නේ වර්ණයක් පොත. කන්ට දැම්ම શબ્දයක් පොත. පොඩි දරුවට එතන ඉඳන් පොතක් තියෙනවා. අන්න පෙර පළවෙනි සිත හැදෙන එක. එතකොට ඒක ස්කන්ධානම්පාති බව ආතන පොටල අයංගුච්ච ජාති. ඇසේ උපතයි මානින උපත කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ ඇසින් බලලා පොතක් කියලා එන්නේ කොතනද? එතනයි උපත තියෙන්නේ. එතනයි ඉරිසියාව වෛරය පටන් ගන්නෙ. එතනයි තණ්හාව උපදින්නේ. එතනයි සංඛාර, සබ්බේ සංඛාරා තියෙන්නේ. දොර එතන තමයි ආරම්භයේ තියෙන්නේ අපේ රැවටීමේ විඥාන මායාව. විඥාන මායාව තමයි පොත කියලා කිව්වේ. විඥාන මායාව කියන්නේ ශබ්ද වර්ණ එකට එකතු වෙලා දෙයක් කියලා ගත්ත එකයි. ඒකයි මනෝ විඥානය කියලා කිව්වේ. අර ආයතන විඥාන. දැන් මේ කතාව හොඳින් පිරිසිදු කරලා තියෙන්නේ. දැන් ඔබට වැටහෙනවා. එහෙනම් මේ දෙයක් බාහිර අපිට එහෙම නැහැ. ඒක ශබ්දයක්. අපි හිතන එකක් කොහෙවත් නැහැ. ඒක සංකාරයක්. එහෙනම් මෙතන සුද්දෙක් ආවත් බුක් කිව්වම බුක් තියෙන්න එපා. පොත තියෙන විදියක් නැහැ. එහෙනම් මෙතන චීනෙන් කෙනෙක් ඇවිල්ලා චාන් චීන් ගහුවම චාන් චීන් තියෙන්න එපා. මෙතන චාන් චීන්ද තියෙන්නේ පොතත තියෙන්නේ බුක්ද තියෙන්නේ. ඔන්න ඔය වගේ තව ජාතිකයෙක් දෙමළ ජාතිකයෙක් ආව තවත් එකක් කියයි. මේ භාෂාව શબ્දය කියන එක ඇත්තක් නෙමෙයි. වචන ඔක්කොම බොරු. මෙච්චර කාලයක් ඔබ කතා කරපු හැම වචනයක්ම බොරුවක්. මේ ලෝකේ කොහෙවත් එහෙම එකක් නැහැ. කවුරු හරි දාපු එකක් ඔය තියෙන්නේ. ඔක શબ્දයක් විතරයි. ඕක අර චිත්ත නියාමයේ කිව්වේ අර ඊතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම කියන්නේ මේක සබාදාමක් මේ එකතු වෙන එක. ඒ චිත්තේ සිතක් හැදෙන එක. එතකොට ඔබට තේරෙනවා දැන් වාහන හැඩතලයකට ශබ්දයක් දැම්මොත් ඒක තමයි අපි මේ භාවිතා කරන්නේ. එතකොට එතකොට අපිට දැන් පැහැදිලි මේ කියපු කාරණාව හොඳින්. එතකොට මේ ඉද්ධිපාද සූත්‍රය තුල ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ කියනකොට ඡන්දය කියන්නේ කැමැත්ත සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය දෙයක් කියලා හම්බ වෙන්නේ නැහැ බාහිරත් පොතක් නැහැ සිතෙත් පොතක් නැහැ දැන් බාහිර පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැනේ ඒක shabdayan වරණයි එතකොට ඒක මෙනෙහි කරන එක තමයි අන්න සංඛාර කියලා කිව්වේ. සංඛාර කියන්නේ සකස් වෙන්නේ කොහොමද? එන එක මෙනෙහි කරන එකයි සංඛාරා. එකයි සවිතක්කන් සවිචාරන් සමාධියක් කියුවේ. විතක්ක ਵਿਚාර සංසිඳන සමාධි අන්තර පිරිවැඩියන්ගේ. ඒක නිගණ්ඨ භාවනා. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ සවිතක්කන් සවිචාර මෙනෙහි කරන එකක්. මේකේ සත්‍ය මෙනෙහි කරන එකක්. අන්න මෙතනත් සංඛාර කියන වචනේ තියෙනවා. ඒකයි මෙතන සංකාර සමන්නාගතයි කිව්වේ. මේක සංකාර මේක මෙනෙහි කිරීම තුලයි මේ සමන්නාගත මේක උපදින්නේ. ඒ කියන්නේ මිදීම, 이르දියක්. 이르දියක් කියන්නේ මොකද්ද? බාහිරත් පොතක් නැහැ, සිතෙත් පොතක් නැහැ. සිතක තියනවද භෞතික දෙයක්? නැහැ. සිත කියලා දෙයක්වත් මේකේ නැහැ. ඇත්තරම මෙහෙම දෙයක්වත් නැහැ. එතකොට අන මිදීම අනිමිත්තයි නිමිති නැහැ. පොත කියලා දෙයක් නැහැ. දරුවා පොත ඉර හඳ ගහකොළ ඒවා තේරම නැති වෙලා යනවා. එතකොට ඒක සේරම ශබ්ද ගොඩක් විතරයි. අතන වර්ණ ශබ්ද එකතු වෙලා චිත්තයක් අපි ඇසුරු කරන්නේ. ඒ ආත්ම කතාව මේකේ නැහැ. අනාත්ම ධර්මය අපිට හමු වෙනවා. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ. මාන්නේ ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. එහෙනම් ඒ දුකසව දුක්ඛම් බන්තේ. මහන්නේ ඇස අනිත්‍ය නම් දුක නම්. ආත්ම වශයෙන් ගත හැකිද? ඕකනේ මේ ධර්මයේ තියෙන. අනාත්ම ධර්මයක්. ශබ්දයක් වර්ණයක් එකතු වෙච්චක් කොහොමද ආත්මයක් වෙන්නේ? කවදාවත් මේක ආත්මයක් හම් වෙන්නේ නැහැ. අන්න නොහේතම් බන්තේ. ආත්ම වශයෙන් ගත හැකිද? නොහෙතම් බන්තේ. අනාත්ම ධර්මය අපිට හමු වෙනවා මේ හැමතැනම ඒක තියෙනවා. මේ හැමතැනම ඔතන ඉඳන් දකින්න ධම්ම චක්කුසේ අවදි වෙනවා කියන්නේ ඒකයි. ඒ ධම්ම චක්කුසේ අවදි වෙන්නේ අනාත්ම ධර්මයේ දැක්කොත් විතරයි. මෙතන කෙනෙක් නැති බව, සත්වයක් නැති බව, පුජ්‍යලයක් නැති බව, සබා ධම පමණක් බව. ඒ දකිනම් අනාරහත්වයයි එතනම. ඒ කරා ඔබටපත් වෙන්න ප්‍රායෝගික වෙන්න වෙනවා. එතකොට ඔබ මිදීම මේ මොහොතේම සිද්ධ වෙනවා සාන්දිටිකයි. ඔබටම දැනෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඒක ඔබ දැන් ඔබ කියන්නේ අර මහ සුවයක් දැනෙනවා හරිම සාන්ත හරිම සැහැල්ලුවක් දැනෙනවා මේ දේශන අහන කොටත් එමය ප්‍රායෝගික වෙනකොටත් එමය ඔබටත් ඒක දැනෙනවා ප්‍රායෝගිකව දැනෙනවා ඔබ මිදෙනවා ඇත්තටම ඔබ සුගති පරායන ඔබ සුගති පරායන වෙන්නේ මෙන්න මෙතනින්ම පමණයි ඝන සංඥා සුකුම වෙනවා කියුවේ ඒකයි ඔබට තියෙන දරතේ විඩාව දෙයක් තියෙන නිසායි බාහිර ලෝකයක් තියෙනවා, දෙයක් තියෙනවා, මාත් ඉන්නවා, දරුවෝත් ඉන්නවා, ඉරත් ඉන්නවා, අරවත් තියෙනවා, මේවත් තියෙනවා කියලා ගත්තොත් ඔබට දුකමයි උරුම. ඔබ ගිනි ගන්නවා. ඔබ පිච්චෙනවා. ඔබ දැවෙනවා. ඔබට නිවන් ඔබට නිවනක් නැහැ. ඔබ නිවන් මගකුත් නැහැ. ඔබ බෞද්ධයෙකුත් නෙමෙයි. බාහිර දෙයක් නැති බව දකින කෙනයි භව නිරෝධයක් දකිනවා විතරයි බෞද්ධයෙක් වෙන්නේ. බාහිර දෙයක් තියෙනවා නම් භවයක් තියාගෙන බෞද්ධයෙක් කොහෙවත් නැහැ. අනිත් ආගම් වල තමයි බාහිර දෙයක් තියෙනවා ආ එහෙනම් දිව්‍යයකුත් තියෙනවා නිරයක් තියෙනවා අන්ත දෙකක් හදා ගන්න හොඳ නරක. ඊට පස්සේ ලෝකෙකුත් හදා ගන්නවා හිතින්ම සංකාර. සංකප්ප ලෝකයක් නේ තියෙන්නේ. ඊට පස්සේ අර ගල් යුගයේ අර ඉරට හඳට වැන්දා වගේ මරණට පස්සේ කොහේ හරි යනවා කියලා හිතාගෙන අන්න දුෂ්ටිගත වෙනවා. මේ තුලයි සත්‍ය දුකට වැටෙන්නේ. මෙයයි මිත්‍යා දෘෂ්ටිය. මෙයයි අසෘතවත් පෘ탁ජන අවිද්‍යා මෝහ ඝන අන්ධකාර මිත්‍යා දෘෂ්ටික භූමිය. මහණෙනි ඒ භූමිය ඒ භූමියෙන් මම සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ නෑ. මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ඒ අසෘතවත් පු탁ජන භූමියෙන් මම මිදුණු නිසායි සම්මා සම්බෝධි සූත්‍රය තුළ බුදුන් වහන්සේ දේශනා කරනවා සම්බුද්ධත්වයටපත් වුණා කියලා දේශනා කළේ කියලා. ඒත් මේක බොහොම වටිනා කියමනක්. ඒ වගේම ඔබ දකින්න දැන් අපි දැක්කා එහෙනම් මේ 이르දිය කියන්නේ හැම තැනකම මිදුණු තැනයි 이르දියක් තියෙන්නේ. එහෙනම් මේන අරමුණේ මිදීමයි 이르දිය කියන්නේ. එහෙනම් මේ මොහොතේ බාහිරත් පොතක් නැහැ, සිතේ පොතක් නැහැ, අන්න පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ ඔබ අවදින 이르දී. දැන් කෙනෙක් නැහැ. හිතට තිබා වුණාට හිතට වතුර බොන්න බෑ. හිත බඩකිනී කිව්වට හිත බත් කාලත් නැහැ. කට දානවා බඩට යනවා එළියට යනවා. හිතට පුළුවන් ද වතුර බොන්න? හිතට පුළුවන් ද බත් කන්න? හිත ඇවිදිනවා කිව්වට හිත ඇවිදලත් නැහැ. හිත හිතනවා විතරයි. හිතට බෑ එකක්වත් කරන්න. දැන් අන්න 이르දියෙන් ඔබ ඇවිදිනවා. අන්නෝ දැන් ඔබ 이르දියෙන් කටයුතු කරනවා. ඔය ඔබ නෑ. හිතට පුළුවන්ද හිත එකක්වත් ඔබ දන්නව දන්නේ නැහැ කියලා. එහෙනම් ඔබ මිදිලා. එහෙනම් ඔබ 이르දියෙන් යන්නේ. අන්න මේ 이르දිපාද දකින්න මහා නුවණක් තියෙනවා. ඒතර මේක ප්‍රායෝගිකව ඔබ 이르දිපාද දකිනවා. ප්‍රායෝගිකව ඔබ 이르දියෙන් යනවා. ප්‍රායෝගිකව ඔබ 이르දිපාද වඩනවා. මෙන්න මේකයි මේ වචනවල තේරුම. මේක පොතක හම්බ වෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙනකොට ඔබට දැනෙනවා ඔබ පාවෙනවා වගේ. අර ගොඩක් අය අපිට සාකච්ඡාවලදී කියනවා ඇහෙන්නේ නැති ඔබටත් මේ ආර්යයන් වහන්සේ යනවද කියලා තේරෙන්නේ ඉන්නවද කියලා තේරෙන්නේ කනවද කියලා තේරෙන්නේ හැම දෙයකම මිදිලා ආර්යයන් වහන්සේ කියනවා ඒ ඒක ඇත්ත ඒක ඇත්ත ඒක මුල් අවස්ථාවේ ටිකක් මත් වෙනවා වගේ ස්වභාවයක් පා වෙනවා වගේ ස්වභාවයක් වෙයි 이르දිමේ ස්වභාවයක් ඇති වෙනවා නමුත් ඒක නිට්ටාවට වෙලා නැත්තම් ආත්ම සංඥාව තුල නම් ඒකට රැවටෙන්න යන්න එපා මෝහණය වෙන්න යන්න එපා ඒකත් පැත්තකින් දාන්න මේ අනාත්ම ධර්මය අඳුන ගන්න දෙයක් නැහැ පොතෙන්තර මමෙක් නෑ කියප එක හඳුනගන්න. එතකොට අපිට තේරෙනවා ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතෝ කියන වචනේ තමයි අපි ඔය මෙච්චර වෙලා පැහැදිලි කරේ. ඒ කියන්නේ මේ එක වචනයක් වුණාට මේක ඇතුලේ අන්තර්ගතය කුමක්ද කියන එක. ඡන්දේ කැමැත්ත, සමාධිය, අනිමිත්ත සමාධිය. එතකොට සංඛාරයේ මේකේ දෙයක් නැති බව දකින්න එක එන අරමුණේ එළියෙත් නැහැ, සිතෙත් නැහැ. පොත කියලා දෙයක් නැහැ, මේසෙ කියලා මොකක්වත් හම්බ වෙන්නේ ඒක සංඛාර සමන්නාගතයි. එතකොට අපිට වැටහෙනවා ඉර්ධිපාදෝ මේක ඉර්ධිපාදයි. ඒ කියන්නේ මෙතන දෙයක් නැති බව 이르දිමය ස්වභාවයක් උපදිනවා. එතකොට බුදුන් වහන්සේ මේ මනාකොට පෙන්නනවා පෙර කිසිම මේක වෙන කිසිම තැනක නැති බව. මේක පළවෙනි වතාවට බුදුන් වහන්සේ පෙර නොඇසු විරෝධාමක් බව. බුදුන් වහන්සේ මේක බුදු මුවින්ම ප්‍රකාශ කරනවා. ආයන් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ ඉදිපාදෝති මේ භික්ඛවේ මෙයයි මානෙනි පුබ්බේ අනුසතේ ධම්මේසු මේ කිසිම මේ පෙර නොයසු විරු දහමක් කලින් කවුරුවත් මේම දෙයක් කියලා නැහැ. මේක සතර ඉරියව්වෙන්ම ඔබට දකින්න ලැබෙනවා. ඒකයි මේකට හේතුව. මේක පරයන්කේ තියෙන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ අරමුණු දකින්න එක පරයන්කේද? නෑ. මේකයි ඔබ දකින්න ඕනි පටිච්ච සමුපාදයේ මෙනෙහි කිරීම පරයන්කට සීමා වෙලා නැහැ. මේකට ඉරියව්වක් පනවන්න බෑ. ඒකයි සතර ඉරියව්වම තොරයි කියවේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කිව්වේ පෙරණැසු විරු දහම කිසිම තැනක ආහන ලැබෙන්නේ එදා පස්වක තවසෝය කරපුවත් නෙමෙයි ඒ භාවනාත් නෙමෙයි මේ. ඒක හොඳින් දකින්න ඕනි කරුණ නැවත නැවත අපි කියන්නේ හේතුවත් ඔබ රැවටෙනවා මේ යුගෙත් භාවනා පන්තිර ඇල්ලකට අසු වෙලා මුළු සමාජයේම නිවන් මඟ ඇහිරෙන්නේ ඒක හේතුවක් වෙලා තියෙනවා. ගොඩක් අය හිතනවා ඒක තුල සමාධිය නොපෙනෙන තැනක් ගිහිල්ලා නිවන් දකි. එහෙම දෙයක් නැහැ. ඒ නිගණ්ඨය කරපු දෙයයි ඔය කරන්නේ. මේ පටිච්චසමුපාදය මෙනෙහි කිරීම මේ ලංකා භූමියේ මාණික්ක රත්නයත් එහෙමයි. ඒ තියෙන මේ ත්‍රිපිටකයේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව ටික අපි මුද්‍රණය කිරීම මහා වාග්යක්. ඇත්තටම මේ පටිච්චසමුපාදේ නැවත එළි වෙනවා. නැවත මේ ධර්මයේ නැවත ඉස්මතු වෙන්න හේතු වෙලා තියෙනවා. ධර්ම පිබිදෙන යුගයක් එන්න ඒ හේතු වෙලා තියෙනවා. ඒතකොට එතරම් බුදුන් වහන්සේ දේශනා කරන පුබ්බානුසුතේසු ධම්මේසු චක්කුන් උදපාදි අන්න ධම්ම චක්කුසේ අවදි වෙනවා ධර්මයේ දකිනවා ඥානං උදපාදි අන්න ඥානයේ අවදි වෙනවා ඥානයේ දකිනවා මේ ඥාන සූත්‍රය කියලා මේක නම් කරලා තියෙන්නේ මෙන්න මේ නිසාමයි එහෙනම් ප්‍රඥා උදපාදි ප්‍රඥාව අවදි වෙනවා විද්‍යාව උදපාදි ඒ අවිද්‍යාව සුණු වෙසම ගිහිලා අනුවිද්‍යා ලෝකේ පහළ වෙනවා අන්න ආලෝකෝ උදපාදි සෝ කෝ පනායන් සමා ඡන්ද සමාධි සංඛාර සමන්නාගතෝ ඉදිපාදෝ භාවේ තබ්බේති මේක බාහුලී කතා කරනවා නම් යමෙක් නිතර නිතර ඒ අරමුණේ සත්‍ය දැකන ඒ ප්‍රායෝගික වෙනවා නම් අනකෘතඥාණයට එනවා. භාවේ තබ්බෝති කියන වචනේ ඉතාම වැදගත්. මේ භික්ඛවේ භාවිතෝති අනිතර ඔබ භාවිතයට ලක් කරන්න. ඒ කියන්නේ එහෙම වුණොත් තමයි ඔබට මේක බාහිර ඇත්ත කරගත්ත ලෝකයෙන් මිදෙන්න හැකියාව තියෙන්නේ. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනට අන ලෝකෙන් මිදෙන තැනයි දුකෙන් මිදෙන තැන ඔබ හමු වෙන්නේ එවිටයි. මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේ ධම්මේසු. මෙයයි මහණෙනි මේ පුබ්බේ අනුසය ධම්මේසු පෙර නොඇසු විරු ධම්මග. ඉතින් බුදුන් වහන්සේ මේක මනාකොට පැහැදිලි කරනවා. ඉතින් මෙතන ඡන්ද සමාධි සංකාර සමන්නාගතෝ කියන විදිහට මේ ඊගාවට මේ අංග හතරම පැහැදිලි කරනවා. වීරිය සමාධි සංකාර සමන්නාගතෝ ඉදිපාදෝති මේ භික්ඛවේ පුබ්බේ අනුසය ධම්මේ ස්වර විදිහටම කියනවා. එතකොට වීරය ගන්න එක ඒක දකින්න ගන්න වීරයයි සත්‍ය දකින්න ගන්න වීරයයි වීර සමාධි සංකාර සමන්නාගතෝ කියන්නේ. ඒ වගේමයි චිත්ත සංකා චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතෝ. එතන මේ සිත දැකලා සත්‍ය මිදෙන එක. එතකොට ඒකට ගන්න වීරය. එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි මේ 이르දිපාද තියෙන්නේ. විමංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතෝ මේ සඳහා විමර්ශන බුද්ධියක් ඒ විමර්ශාවක් තියෙන්න ඕනේ විමර්ශනයක් ඒ කියන්නේ නුවණ පෑදෙන්න ඕනේ මේ සත්‍ය අවබෝධ වීම සඳහා. ඒතර මේ විදිහට බුදුන් වහන්සේ මේ ඥාන සූත්‍රයේ මේ ඥානෙ කුමක්ද මේ 이르දි මේ මේ සතර 이르දිපාද කුමක්ද කියන එක මේ ඥාන සූත්‍රය තුළ මේ ඥානෙ අවදි වෙනවා කියන තැනත් එයමයි තියෙන්නේ. මේ ඥානෙ සත්‍ය දකිනවා. මේක ඥානෙට හසු වෙනවා. ඥානික සිහියට යසු වෙන්නේ. ඒ ඥානෙ අවදි වෙනවා. ඒ ඥානෙ අපි සිතට අර සිතට එනේන විදිහට වැඩ කරනවා අර හිතට එකග වැඩ කරනවා කියලා ගමේ මිනිස්සු කියන්නේ ඒ විදිහට හිත හිතන කියන කියන දේ කරනවනම් ඒ හිතට වහලුණු මනසකට මේ නිවන් මඟ නැහැ. එතනින් මිදෙන්නේ කොහොමද? සිහියක් පවත්වනවා. ඒ සිහිය කුමක්ද? සත්‍ය ඥානයේ තුලින් උපදින සිහියයි ඥායස්සාදිගමය කියලා කියන්නේ. දැන් වැටෙනවා. සත්‍ය ඥානයේ තුලින් ලබන සිහියක් උපදිනවා. ඒ සිහිය අර සති නිමිත්ත අල්ලලා ලබන සිහිය නෙමෙයි. රවටෙන්න එපා. භාවනා පන්තියේ ඒ සති නිමිත්ත වඩ ලබන සමාධි සිහිය නෙමෙයි මේ කියන්නේ. සත්‍ය දකින සිහියයි මේ 이르දිපාද සංයුත්තේ තුල පෙන්නන ඒ ඥාන සූත්‍රය තුළ පෙන්වන්නේ. ඒ ඥානය කියන්නේ සිහිය තමයි. නමුත් ඒ සත්‍යයට අවදි වෙන සිහියයි. දැන් ඔබ ඒ සිහිය ඒ ඥානේ අවදි වෙන එක කුමක්ද කියන එක ඒ ඥාණය හඳුනා ගන්නවා. මේ ඥාණය කිව්වේ වෙන මොකක්වත් නෙමේ සත්‍ය දකින ඥාණයයි. හොඳයි. එහෙමනම් මේ ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔබගේ ওই දෘෂ්ටිවල ඔබගේ හිර වෙලා ඉන්න තැන්වල සුද්ධ කරගෙන පිරිසිදු ධර්මයේ නිවන් මාර්ග හඳුනා ගන්න. හොඳමයි එහෙනම් ඔබට තෙරුවන් සරණයි.